හොඳයි එහෙනම් අද දවසේ ධර්ම දේශනාව හැටියට මේ කරුණු ප්‍රමාණවත් කියලා හිතනවා. දැන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ බොහෝම වැදගත් කාරණා වගේක් අදත් අපිට කියලා දුන්නා, මතක් කරලා දුන්නා. විශේෂයෙන්ම කෙටියෙන්ම කිව්වොත් සරාගී බන්ධන නිසා බන්ධනය නිසා ඇතිවෙන්න තියෙන දුර්ගුණ බහුල වීම අඩු කරගෙන ඒ තුලින් ඇතිවෙන්න පුළුවන් ඇලීම් ගැටීම් පුළුවන් තරම් අඩු කරගෙන අපි කොහොමද දක්ෂ විදියට සම්බන්ධතාවේ කිට්ටුම සම්බන්ධතාවයක් ගෙනියන හැටි කියලා. මේක කියනකොට ස්වාමින්වහන්සේ දැන් අපි දකින්නේ මේ වර්තමාන ජීවිතය විතරයි. නමුත් ස්වාමින්වහන්සේ අපිට ඊටම වටිනා විදියට පෙන්වලා දුන්නා සංසාරයේ අති දීර්ඝයි. ඒකේ එක භාර්යාවක් පමණක් නෙවෙයි අපි කැමති වුණත් නැතත් අපේ තියෙන සමාජ තත්ත්ව අනුව ඇතැම් විට විශාල ප්‍රමාණයක් වුණත් එක ඉඳ හැකියාව අපිට දියුණු කරගන්න වෙනවා. මෙහිදී මම මතක් කරන්න හිතුණා ඊයේ පෙරේද දවසක බොහොම අපේ රටේ ප්‍රසිද්ධ දේශකයන්න් වහන්සේ කෙනෙක් අපේ පන්සලට ඇවිල්ලා කියපු දෙයක් බොහොම හිතට කාවැදුනා. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමින් වහන්සේට එන බොහෝ දෙනෙක් මේ උපාසක සහ උපාසිකාවන් පෞල් දිවියේ ප්‍රශ්න කියන කට්ටියගෙන් අහපුවාම මේ මහත්යාගේ හරි නෝනාගේ හරි මූණේ දැන් තියෙන හැටි කියන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඇතැම් විට මහත්යාගේ හරි නෝනාගේ හරි දැන් ලපයක් හරි බිබිලක් හරි තිබ්බා වුණත් එයා ඒක දන්නේ. හාමුදුරුවෝ දකිනවා ඒක අනිත් එක්කෙනා දකින්නේ නැහැ. ඒ මේ හැම වෙලේම අර ආවේග බහුල වෙලා අර ඒ කියන්නේ හරියට මූණ දිහාවත් බලන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ හාමුදුරුවෝ කිව්වා බොහෝ දෙනෙක් අපේ හදවතට තට්ටු කරලා අහලා බලන්න පුළුවන් මේ අවස්ථාවේදී හුඟක් වෙලාවට අද උදේ මූණවත් බලන්නේ නැතුව තමයි වැඩට යන්නේ හරි ගැටෙන්නේ හරි. ඉතින් මේ ඒ විතරක් නෙමෙයි දැන් දැන් ඔය ඔය අර්බුද පටන් ගත්තට පස්සේ හරීම මේ ඒක ඉතින් හරීම සෝචනීයයි බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ඒ කියන්නේ අර යම්කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා ගැඹුරු ප්‍රත්‍යවේක්ෂාවකට යොමුුනේ නැතිනම් එක්තරා කාලයකට පස්සේ දරුවෙක් දෙන්නෙක් ලැබුණන් පස්සේ හැමතිස්සෙම අර ආදරය සෙනෙහස වෙනුවට අනිත් කෙනාගේ අඩුපාඩුව හොයන දුර්වලකම හොයන පහත් කොට සිතන්න කතා කරන්න රිද්දන්න අන්න ඒ ගති ලක්ෂණ ටික අනුක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. අර රැක ගන්න, පරිස්සම් කර ගන්න, නොරිදවන්නට ඒ හිතන ගතිය වෙනුවට ඒක හාත්පසින්ම පරිවර්තනය වෙච්ච ගතියක් ගොඩක් පෞල් ජීවිතවල පෙනෙනවා. ඉතින් ඒක එන්න එන්න එන්න එන්න අනුක්‍රමයෙන් වර්ධනවා. මොකද මේ පැත්තෙන් එහෙම රිද්දනකොට අනිත් පැත්තෙනුත් ඒකට ප්‍රතිචාරයක් එනවනේ. ඉතින් එහෙම ඒවා නවතින්නේ නැති මහ බරපතල අර්බුද බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපේ මේ සංසාරෙම හදාගන්න ස්වාමීන් වහන්සේ අද පෙන්නලා දුන්න සමහර කරුණු මම හිතනවා බොහොමත්ම වැදගත් වෙනවා කියලා. මොකද අපි ප්‍රතිචාර දක්වන්නේ කොයි විදිහටද කියලා ඒ ඒ අවස්ථාවෙම අපේ හැකියාවන් දිනු කරගන්න පුළුවන් වෙනව නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යෙන්ම. මොකද එහෙම කරගත්තොත් විතරයි මේක නැවැත්ම සඳහා යෙදෙන්නේ. මොකද දැන් අපි හැමතිස්සෙම කතා කරන දෙයක්නේ. මේවා අපි කතා කරනකොට වගේ නෙමෙයි ඒ සිද්ධි සිද්ධ වෙනකොට අපි හැමදෙනාම දුර්වල තැනක ඉන්න පුළුවන්. මොකද ඒක තමයි අපේ ඇත්ත తত্ত্বය. මොකද මේ මේ කතා කරන දේවල් නෙමෙයිනේ ක්‍රියාත්මක වෙනකොට අපි හැමෝම වැඩි හරියක් ඉන්න හැඟීම් එක්කලානේ. ඉතින් අන්න එතනදි තමයි අපට අර සති සම්පජාඤ්ඤය උපදවාගෙන දුර්වලකමින් නැගී සිටින්න අවශ්‍ය ඒක තමයි හැබැයි පුහුණුව. දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ ඒකයි ඒ කියන තැනට අපි ආවේ නැතිනම් මේ කොච්චර දේවල් හොඳට දැනගෙන හිටියත් වැඩක් නැහැ අර දුර්වලකම දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා එහෙමයි ඊට පස්සේ දැන් මේ දුර්වලකම් දිගට දිගට යනකොට ඒවා දරුවෝ පිටිනුත් යනවා හරිම අවාසනාවන්ත තත්ත්වයක් يعني ඊළඟට දැන් අර සැමියා සැමියාගේ යම් යම් දුර්වලකම් දකිනකොට බිරිඳ මොකද කරන්නේ? ඒ බිරිඳ ඒ සැමියාගේ අඩුපාඩු ඊට පස්සේ දරුවන්ට කියන්න පටන් ගන්නවා. එතකොට අර දරුවෝ තුල තාත්තා කියන ගෞරවණීය தත්ත්වය වෙනුවට තාත්තා කියලා කියන්නේ මේ අම්මත් එක්ක රණ්ඩු සරුවල් වෙන ගැටෙන අපි ගැන හිතන්නේ නැති නිකන් අමුතු චරිතයක් හැටියට දරුවට පේන්න ගන්න. ඊළඟට අපි හිතමු බිරිඳගේ යම් යම් අඩුපාඩු තියෙනවා සැමියා සමහරලාට ඒක දරුවොත් එක්කලා කියලා එහෙම කටයුතු කරනවා. ඉතින් මෙහෙම වෙනකොට ඊළඟ પરම්පරාවත් දෙදරා යනවා විනාශ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පුංචි කාලේ ඉඳලා ඔළුවට වැටෙන්නේ කාන්තාවෝ කියන අය මෙහෙමයි, පිරිමි කියන අය මෙහෙමයි. ඊට පස්සේ ඒගොල්ලෝ විවාහ සංස්ථාවට ඇතුල් වෙන්න කලින්ම දූෂිත වෙච්ච මානසික තත්වයකින් තමයි අතන්ට යන්නේ. ඉතින් ගියපුවාම එතන පටන් ගත්ත තැන ඉඳලම එතන අර්බුදේ. ඉතින් මේ වගේ પરම්පරා ගණනාවක් විනාශ වෙන තැනකට මග සැලසෙනවා අමුසැමියන් කියලා. මොකද දැන් ඒ අයනේ ඊට පස්සේ අම්මා තාත්තා වෙන්නේ මාතෘ පිතෘ භූමිකාව තුල කටයුතු කරන්න වෙන්නේ ඒ අයටනේ. ඉතින් එතකොට ඒ ඒ තියෙන ගෞරවණීය తত্ত্বය ආරක්ෂා කරගත්තේ නැතිනම් ඒක සමාජස්ත සමාජයටම ඒක ඒ ඒ ඒ විස බීජ පැතිරලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සරණයි.